අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනායි ධර්ම දේශනාව සඳහා ධර්ම ගෞරවයේ සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝගෝ භවෝගෝ දිඨෝගෝ අවිජ්ජාගෝඝෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයේ හතරවෙනි කාණ්ඩේ සඳහන් කරන යෝගාවචරයක් විසින් නැත්තම් ශාසනයේ වැඩ කැමැති කෙනෙක් ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු කාරණා හතර මොකක්ද කියලා ප්‍රශ්නයක් අහලා සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. අපින් හරියට සාකච්ඡාවකට අපි සම්බන්ධ කරගන්න හදනවා වගේ. මේ ශාසනය දන්න වැඩගමති කෙනා ප්‍රහාණය කළ යුතු හතර මොනවද? එහෙම කවුරු හරි ඇහුවොත් මෙන්න මෙහෙම කියන්නේ. එහෙම නැත්නම් ඒක මේ විදිහට තේරුම් ගන්නයි කියලා අපට කරන පාඩම් පන්තියක් වගේ. ඉතින් ඒකට කියන්නේ කෙටි උත්තරේ චත්තාරෝ ඕඝා. මේ ඕඝ හතරක්, ෂඩ වතුරු හතරක්, මහ වතුරු හතරක් ඒක පුළුවන් තරම් ප්‍රහාණය කරන්න කියනවා. ඒකත් එක්ක වැඩි ඇප්පෙන්න යන්න එපා. මොකද අහුනොත් ගහගෙන යනවා. ඊට පස්සේ ඒක නිද්දේශ වශයෙන් විස්තර කරනවා කාමෝග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග කියලා. ඉතින් කාමෝග පිළිබඳව අපි පළවෙනි දවසේ සාකච්ඡා කරා. ඒක සාමාන්‍යයෙන් එදා කරපෙක සම්පින්දනය කරලාද දේශනා කරනවනම් ඉඳුරම් පිනවීමට ඇති ආශාව. කාමෝගයි කියලා කියන්නේ අපි විවිධ ආකාරයෙන් කාම ගුණයන්ගෙන් විවිධ වර්ණ සහ විවිධ සතහන් පෙන්වීමට ඇති ආශාව ඇහැට විවිධ කර්ණ රසායන සංගීත නාද රටා අහඬ තියෙන ආසාව කන පිනවීම වශයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ නාසයේට විවිධ සුවඳ ගන්ධ වර්ග ලබා දීමට ඇති ආසාව නැත්නම් ඒ ගන්ධ සුවඳ හරහා නාසය ලබන තෘප්තිය. ඒ වගේම මේ විවිධ ආහාර රස මසවුළු හරහා ජීව ලබන තෘප්තිය හෝ ජීව සඳහා ගන්න විවිධාකාර රස මසවුළු වලට කාම ගුණ කියලා කියනවා. ඊගාට මේ එදිනදා ජීවිතයේදී ලබන සුඛෝපභෝග පරිභෝග වස්තු සංජය පුතු කොට මෙට්ට යහන වාහනවල තියෙන හැම එකකම සැප ස්පර්ශ කැමති වීම සඳහා විවිධාකාර පහසත් ඒ පහස අනුව ලබන විවිධ සැපත් කාම වශයෙන් සඳහන් හිතට එන විවිධාකාර අදහස් වලින් පිළිලා අපි ගත කරන්නේ. අරක ඉෂ්ට කර ගන්න ඕනේ, මේක සිද්ධ කර ගන්න ඕනේ, මේක අරයට දෙන්න ඕනේ, මේක මෙහාට දෙන්න ඕනේ කියලා හිත නිතරම පිළිලා ඒක එක්කෙනෙකුට දෙසරයක් වෙන හිතවිලි දෙක සමානකමකුත් නැහැ, දෙන්නෙකුට එන හිතවිලි වල සමානකමකුත් දෙක හරිම විචිත්‍රයි. ඒක නිසා ඒක කාම ගුණ වශයෙන් සඳහන් කරනවා. ආන්න වගේ අපේ දවස ගත වෙලා පිටලා යනවා. ඉතින් මේ සැඩ වතුර කොච්චරද කියලා කියනවනම් එයා එින් එපිට ලෝකයක් ගන්න. ඒකත් අසන්තෘප්තිව, අතෘප්තිකරව, අතිත්වව තමයි මැරලා යන්නේ. ඉතින් ඒ නිසා කාම සත්‍යයක් විදිහට මැරලා යනවා. ඊට පස්සේ නැවතත් කාම භවයක උප්පත්තිය ලැබෙනවා. මොකද අර අතෘප්තිකර කාම ආශාව නිසා. මේ ලෝකෙ මැරිච්ච කිසිම කෙනෙක් ඒ කාම ආශාව තෘප්තිමත් වෙලා මැරලා නැහැ. හැබැයි ඒ කොච්චර වුණත් හැම කෙනාම අනික් අයට වැඩියම කාම ආශාව විඳිනවායි කියලා තරගයකට ඉදිරිපත් වෙනවා ඒක නතර කරන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒකේ තියෙන සම්පූර්ණ අන්ධ භාවයක්. නමුත් ඒක තමයි ලෝකේ කියන්නේ. කොච්චර අන්ධ වුණත්. ඉතින් ඊට සාපේක්ෂව තියෙන භව ඕග කියලා ඒ රූප ධර්ම අල්ලගෙන ඒ තමන්ගේ ඉඳුරම් පිනවීම පොඩ්ඩක් ඉක්මනට මගේ දරුවන්නේ මගේ අම්මා අප්පගේ මගේ නෑයින්ගේ ආදී වශයෙන් ඒ තමන්ගේ ඉදurang පිනවීම වෙලා මදි ඒ අපේ අයගේ ඉදurang පිනවීමට තියෙන ආසාවකුත් මේකේ තියෙනවා. ඒ වගේ මේ දැන් ඉදurang පිනවිලා තිබුණාට මේක හෙටත් තියෙන්න eBay. ඒ නිසා අනාගත සැලසුම් පිළිබඳව අර ලැබිච්ච යම් තෘප්තියක් තියෙනවා නම් ඒ දිගට පවත්වා ගැනීම සඳහා අපි විවිධාකාර ව්‍යාපාර කරනවා. ඒ දැන් මෙතන තිබුණාට යන යන තැනත් ඔක තියෙන්න eBay. දැන් මෙතන තිබිලා හරියන්නේ නැහනේ. ඒ නිසා මේ තන වාතය කාලයේ වශයෙන් පුද්ගල වශයෙන් මේක ඉතිරි පැතිර වැඩෙනවා. ඒ වැටෙනාට පස්සේ මේ පුද්ගලයාට කාමාශාව පිනවීමේ සන්තෝෂ කරන්න බැරි තෘප්තිමත් කරන්න බැරි අතෘප්ති කරගතිය භවආසයිත ටිකක් වැඩි. මොකද Tamanට අල්ලන්න බැරි ශේෂ්ඨයක් සන්තෝෂ කරන්න හදන්නේ. මම මගේ ප්‍රියමනාප දේරටම සැප දෙන්න ඕනේ. මම යණ යන තැනත් සැපතින්න ඕනේ. මම හිතන්නේ යන කාලේ වශයෙන්ම සැපතින්න ඕනේ. ඉතින් මේක හරි වෙහෙස කර වැඩක්. හැබැයි කිසි කෙනෙක් ඒක මේ වෙහෙසක් ඉවර කරන්න බැරි වැඩක් මට තරම් නොවන වැඩක් කියලා කවදාකවත් හිතන්නේ නැහැ. බුදුම විදිහට අමුඩේ ගහගත්ත අමුඩේ ලිහන්නේ නැතුව මහන්සි වෙනවා. දැක දැක දැන දැන කාටවත් කරගන්න බැරි දෙයක්ෙත් මම කරනවා කියන එක තමයි විශේෂයෙන්ම මේ නව තාක්ෂණීය ලෝකයට ආවට පස්සේ ඒ වගේම ඒ යටිදල පහසුකම් වැඩි වුණාට පස්සේ පුදුම වේගකින් මේක වැඩි වෙන්න පටන් ගත්තා. භව ආශාව. ඉතින් වේස්ටි වැඩිවීම නිසා පුදුම අසහනයක් එන්න පටන් ගන්නවා. අත තීර තියෙන දේ අසහනයකට යනවා. ආතතියකට යනවා. ඉතින් ඒ නිසා ඒ බලාපොරොත්තු වෙන දේ මට තියෙන ආසාවට කාම ආසාව කියන අපේ කියන ආසාවට යණ යන තන තියෙන ආසාවට භවආසව කියන භව ආසාව ඒක අසන්තුෂ්ත කරන එනකොට එන ද්වේෂයට තමයි විභව තණ්හාව කියලා කියන්නේ ඉතින් මේ භව විභව දෙක එකතු කරලා තමයි භව ඕග කියන වචනේ විස්තර කරන්නේ අටුවාවේ කාමෝගය විශාල සැඬ වතුරක් ඒ සැඬ වතුර සාර්ථක වෙන්න වෙන්න භවෝගයට වැටෙනවා දැන් මම සාර්ථක නම් මගේ පවුලේ ඇටේ සැප දෙන්න ඕන. දැන් මේ මොළ සාර්ථක මේ මොත සාර්ථක නම් ඊගා මොත සාර්ථක වෙන්න ඕන මම ඒකට කැස කවනවා. අමුඩ ගන්නවා. අමුඩ ලියන්නේ නැතුව මහන්ති වෙනවා. අද සැප වුණා නම් හෙටත් මේක තියෙන්න ඕනේ. ඒක රක්ෂණ සාතිකයක් තියෙන්න ඕනේ. බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. සම්පතුවක් තියෙන්න ඕනේ. මටත් ඕනේ, දරුවන්ටත් ඕනේ. ඔක්කොටම අනාගතේ සුරක්ෂිත කිරීම සඳහා විශාල ආයතන ලෝකෙ තියෙන. පුංචි ආයතන නෙවෙයි. ඒ හැම එකක්ම අපිට පේන්නේ නිකන් අපි වෙනුවෙන් උදව් කරන්න පෙනී සිටින දැවැන්ත මහා යෝධයෝ වගේ. හැබැයි ඔය එක එකක් මගේ සුභ සිද්ධිය සඳහා නැහැ. ඒගොල්ල මේ අපේ භවආශාව ක්‍රියාත්මක කරලා බුදුමාකාර විදියට අපිව දාස භාවයටපත් කරලා මේ තීන තුත්තු දෙක හරි කඩාගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ මොකද හැම කෙනාම භවආශාවෙන් ගත කරන නිසා. මේ කාම ලෝකයේ තියෙන මේ නැත්තම් මේ පුතග්ජන ලෝකයේ තියෙන මේ අධාත්මික ලෝකයේ තියෙන මේ අධ්‍යාත්මික නොවන ආගම් නොවන ලෝකයේ තියෙන එක කොහොමද භාවනා කරන යෝගාවචරයට බලපාන්න නැත්නම් භාවනා කරන යෝගාවචරය තුලත් භව ඕගෙහි තියෙන කොහොමද ඒක වැඩ කරන්න කියන එකටයි ඊයේ ධර්මදේශනාවේ අවසානයේ අපි ප්‍රවිෂ්ටි ලබා ගත්තේ. ඒක සඳහා යෝගාවචරයන් වශයෙන් දැන් අපි මේක වහලයට ඉන්න කට්ටිය වශයෙන් අපි කොහොමද මේක තේරුම් ගන්න කියන එක අපි සම්පින්නණය කරලා ගත්තොත් හැම කෙනෙක්ම යෝගාවචරය පවා හැම වෙලාවෙම මේ භාවනා මධ්‍යස්ථානට ආවත් භ්‍රමචරී ජීවිතය ගත කරත් හැම වෙලාවෙම මේ ඇහැ පිනවන දේවල් බලන්න ආසයි කොච්චරද කියනවනම් ශක්මනේ ඊටාම ආශාවෙන් වම දකුණ වශයෙන් ගියාට ශක්මන කෙරවට ගිය ගමන් රූප බලනවා අපේ හිත. අපැදුරටක් නොකිය. මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත ඇහැට පනිනවා. පැනපු ගමන් වටපිට තියෙන දේවල් ටික පොඩ්ඩක් රමණීය කරලා තමයි ආයෙත් පයට හිත එන්නේ. එහෙම නැත්නම් ඒ කෙලවරට යනකොට ශබ්ද අහන්න හිතපන්න. මේ කාය ප්‍රසාදයේ තිබුණු කාය පොට්ටබ්බේ තිබුණ ටික පාට සෝත ප්‍රසාදයට පැනලා ටිකක් අර විවිධාංගීකරණය වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ගන්ධ සුවඳ බලන්න රස බලන්න එහෙනම් මේ හිතගෙන ඉන්න වෙනකොට ඉඳගත්තුත් නරකද ඉඳගත්තුත් මේක පටල වුණොත් නරකද මේ පටල වෙච්ච එකට මේ අතර මෙතන තද වුණේ නැත්තම් නරකද කියලා හැම වෙලාවෙම කය අපි හසුරුවනවා ඒ කයට සැපදීම සඳහා ඒකල දවස් 30ෙම කල්පනා කරනවා කවද්ද මම සෝවාන් වෙන්නේ කවද්ද මට පළවෙනි ධ්‍යාන ලැබෙන්නේ කවද්ද මට මේ උද්‍යප්පේ ඥාන ලැබෙන්නේ කවද්ද මට සංකාරෝපේක්ෂා ඥාන ලැබෙන්නේ කොහොමද මම මේ ප්‍රශ්න විසඳගන්නේ කියලා නිතරම හිත වැඩ. ඉතින් ඒක සන්තෝෂ කරගෙන ඉතින් බබානල වගේ ඉන්න තමයි යෝගාවචරුණත් බලන්නේ. ඉතින් ඔක්කොම අල්ලපන ලොන්න ඇවිල්ලා කියන ඕක කරලා හරියන්නේ ඔන්න ඉඳගෙන ඉන්නකොට පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ශරීරයේ හිත තියන්න. සක්මන් කරනකොට ඇවිදින ශරීරයේ හිත තියන්න. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ශරීරය පුළුවන් නම් ආනපාන බලන්න. සක්මන් කරන ශරීරය පුළුවන් වම දකුණ බලන්න කියලා එක්ක Tamanට සීකැද වෙනවා. එහෙම නැත්නම් අපි කමටහන් උපදේශ වශයෙන් දෙනවා. ඉතින් යෝගාවදයට රැහ කන පින නාසයේ දිවකය මන පිනවීම වෙනුවට මේ කයේ හිත තියනවා කියන එක අපි කියනවා භාවනාවක් කියලා. ඒකට එක කාමෝගහෙට විකල්පයක් උත්තරයක් ශාන්තියක් ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් මේ යෝගාචර පුදුමාකාර සටනක් කරනවා ගඟ දිගේ ඉහළට පේන කෙනෙක් වගේ. දෙවිලි බැට දෙන මේ කාම සහ කාම සංඥා අතර කොහොමනම් කයේ හිත පවත්තම් දෝ කොහොමනම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තම් දෝ කොහොමනම් සක්මන් කරන කයේ හිත පවත්තම් දෝ කොහොමනම් එදිනදා වැඩ කරනකොට පුළු පුළුවන් තරමේ කයේ හිත පවත්තම් දෝ ඒ අතරමැද ඉඳගෙන ඉන්නකොට ආනාපානවත් පුළුවන් නැත්නම් බිම්බීම හැකිනපත් කියන සුවිශේෂී වශයෙන් මට බලන්න නැත්තම් ඇවිදින කොටත් නිකන් ඇවිදින බව දැනගන්නවා පමණක් නොවි ඒ මතුමත් මේ වම තියෙනවා මේ දකුණ තියෙනවා කියලා දැනගන්න නැත්තම් ඒ දිනදා ජීවිතේ වැඩ කරන කොටත් කය දිහා බලන ගමන් මම මේ ඉරියව් ඉන්නේ මොන චේතනාවෙන්ද කියලා දැනගන්න නැත්තම් ඉතින් බොහොම ලොකු දෙයක් ඒක බුද්ධ හදේ උත්පන්නාලේ අගය කරපු දෙයක් ඉතින් අපි හිතමු ඒ දෙය කෙනෙකුට සාර්ථක උනායි කියලා. ඉඳගෙන ගියාම ටික වෙලාවකින් Tamanට ආනාපානෙ වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පිම්බි මැකිලෙ වැටෙන්න පටන් ගන්නවා. දැන් සක්මන් කරනකොට ටිකක් හැලහැප්පිලා, තරන්දිලා මේ වම තියන්නේ, මේ දකුණ තියන්නේ කියලා වැටෙන්න පටන් ගන්නවා. එදිනදා ජීවිතේ යම් යම් කෘත්‍යයන් කරනකොට යාට සිය පිහිටනවා. ඒ පිහිටන්ට උදව් කරගන්න ආරම්භණයක් කියලා එකක් තියෙනවානේ. නිමිත්තක් කියලා එකක් තියෙනවානේ. ආලම්බණය කියන වචනේ තමයි මේ ආරම්භණය කියන වචනේ හැදලා තියෙන්නේ. ආලම්බණය කියන්නේ එල්ලෙන්න තියෙන වැල. නැත්නම් ගඟේ ගහගෙන යන එකට අහුවෙච්චි ආරක්ෂක විදුරු ගහරි කමන්නේ. ඉතින් අපි මේකට ආනාපානේ ආරමුණු කරනවා. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව ආරමුණු කරනවා පරියන්කේ. සක්මන් කරනකොට වම දකුණ ආරමුණු කරනවා. නැත්නම් අඩු ගන්න ඉඳගෙන ඇවිදින කය ආරමුණු කරනවා. ඉතින් දැන් වැඩ කරනකොටත් අපි පුළුවන් තරම් අතට පතුල් අතට පතුල් අතුල් පතුල් වලට අහුවෙන දේ පිළිබඳ අවධියෙන් ගත කරනකොට ඒ කෙනාට ඒ කාමේසා කාමසඤ්ඤාව දුරවන් කරන්නට මේ අරමුණෙන් ලැබෙන පිටිවහල අරමුණෙන් ලැබෙන ආධාරය අලමුණෙන් ලැබෙන ආරක්ෂාව අම්ම මුත්ත දීපු දෙයකටත් වැඩිය වටිනවා. මේ මුල් භව සංසාරේ හම්බ කරපු හැම දෙයකටම වැඩිය මේ මුදුන්පත් වෙච්ච කර්මස්ථානේ වටිනවා අපි ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඊට පස්සේ මේ යෝගාවචරයට කාමීසා කාමසඤ්ඤාව ජීවන් කිරීමට මේ ඉදිරිපත් වෙච්ච මේ අරමුණට ඇති වෙන ආසාවක් කියලා එකක් තියෙනවා. අමාරුවෙන් තමයි ඒක ගන්නෙ. මේ කාමයේ රූප සද්ද සද්ද රූප රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වෙනුවට ඉන්නේ කයට හිත තියෙනවා ආනාපානෙට හිත තියෙනවා. පිම්බීම හැකිරීමට හිත තියෙනවා. නැත්නම් දක්කන් කරනකොට ඉඳගෙන හිත ඇවිදින ඉරියව්වට හිත තියනවා නම් වම දක්මල හිත තියෙනවා. ඒ දින්දා වැඩ කරනකොට තමන් ඉන්න කයට අතුල්පතුල් වලට හිත තියලා යම් වෙලාවකට මේ යෝගාවචරයට මේ දැකපු ආනාපානය අපි ගත්තොත් නිදර්ශනයක් වශයෙන් ඒ ආනාපානයේ පිළිබඳ විශාල ගෞරවයක් විශාල කෘත්‍ය සාධනය කර දෙන Taman හිතුව පැතුව දේවල් කරදෙන සබ්බ සබ්බ කිච්ච සාධාරණ අමාත්‍යවරයෙකුට වගේ ආසාවක් ඇති වෙනවා. මේ ඔක්කොම කාමයේ දුරුවන් කරන මට උදව් වෙන්නේ මේ ආනාපානෙනේ. එචයි ආනාපානියත් එක්ක පුදුම ආසාවක් ඇති වෙනවා. කොච්චරද කියනවනම් යම් වෙලාවක ආනාපානෙ පෙනිලා ඊගා චිත්තක්ෂණේ ආනාපාන නොපෙනුනොත් පශ්චාත්තාප වෙනවා. ඒ විතරක් නෙවෙයි. ආනාපානෙ නොවීමට නොපැති ඉදිරිපත් නොවීමට හිතිච්ච සද්දයක් නම් ඒ සද්දයට වෛර කරනවා. ආනාපානෙ ලබා ගන්න බැරිුනේ වේදනාවක් නම් වේදනාවට වෛර කරනවා. ආනාපානෙ ලබා ගන්න බැරිුනේ හිතවිල්ලකට නම් හිතවිල්ල වෛර කරනවා. ඊට පස්සේ ආයෙත් ආනාපානෙ ගත්තාම සතුටක් ඇති වෙනවා. ඉතින් මේක ඇත්තටම එක පැත්තකින් ලොකු ජයග්‍රහණයක් තමයි. ඒක ගොඩාක් සංකර්තය ඇති කරනවා. ඒ සංකරදායට තියෙන ප්‍රධානම හේතුව මේ කාමයේ සහ කාම සංඥාව දුරවන් කිරීම සඳහා ඉදිරියෙන් තියාගත්ත මේ ආනාපානයේ විපල්ලාස හතරක් යෝගාචර බලපන මේ මේ ආනාපානෙ නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියලා වාර ගන්න. ඒක දිගට කියලා කොට බවටපත් වුණොත් නිට්ටය බවට තර්ජිත වෙනවා. ඒ ආනාපානෙ වැටෙනකොට වෙනසක් ඇති වුණොත් මේ කයේ කම්පනයක් ආවොත් ශබ්දයක් ඇහුනොත් ද්වේෂ කරනවා. ඒ නිසා මේ ආනාපානය කාමයේ සහ කාම සංඥාව දුරුවන් කරන්න එව නැත්තම් කාම සංඥාව සැපේ නීවරණ දුරුවන් කරන්නට උදව් කරන්නා වූ මේ ආනාපානය යෝගාවචරය අල්ලබදා ගන්නවා නিত্য සුඛ සුභ සංඥාවලි. නিত্য සංඥාව තියෙන කෙනාගේ ඒ රෝග ලක්ෂණේ කමඨාන් සුද්ධ කරනකොට හොඳට පේනවා. අහගෙන හිටියොත් එයා හරියට චෝදනා කරනවා මම මේ බලාගෙන ආනපන වෙනස් වෙනවා කියලා. මේක වරක හොඳට පේනවා වරක හොඳට පේන්නේ නැහැ වරක සීතල පේනවා වරක උණුසුමට පේනවා වරක ගොරෝසුට පේනවා වරක සියුම පේනවා වරක ප්‍රියව පේනවා වරක අප්‍රියව පේනවා ඉතින් යාර ආනපන කොච්චර කෑදර වෙනවද කියනවනම් ඒකේ අනිත්‍ය භාවය පෙන්වන එක ආනපන ස්වභාවයයි නමුත් මේ අනිත්‍යට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. පශ්චාත්තාප වෙනවා. සතිය ගන්නයි කියලා හිතනවා. සමාධිය ගන්නයි කියලා හිතනවා. ඒ වගේම සුඛවතියක් හිතනවා ආනාපාන චියොට හැම වෙලාවෙම සැපම වැටෙන්න ඕන කියන එක කොච්චර යෝගාවචරයට තදින් බලපානවාද කියනවනම් එක දිගට ආනාපානේ බලාගෙනකොට පැමිණෙන එපා එපා වීම යෝගාවචරය හිතන්නේ භාවනා කැඩලයි කියලා. ඒ තරම මේ සැප හොයන ගමනක ගිය නිසා ආනාපානේ සැප ඉල්ලනවා. නමුත් බුදුහාමර පෙන්වන්න හදන්නේ නැත්නම් බුදුරජාණන් අපි ගෙනියන්න හදන්නේ මේ ආනාපානයේ දිගේ එක දිගට බලනකොට ඒක එපා වෙනවා. ඒක නීරස වෙනවා. ඒක ඒකාකාරී වෙනවා. ඒක අනතුරුදායක තත්යකට වගේපත් වෙනවා. අනිශ්චිතතාවයටපත් වෙනවා. මේක යෝගාවචරය වාහ කන තරමට ආනාපාන දිහා බලහිනකොට ඒකේ එපා වීම තන්නේ කර භාවනා වැරද්දක් සතිය කැඩීමක් එතෙන් මට ආනපනේ අල්ලන්නේ කොච්චරද කියනවනම් ශක බාරාශියක් පහල කරගෙන එක්ක නින්දට හිත වට්ටගෙන එහෙම නැත්නම් වැරදුණයි කියලා හිතාගෙන කමටහන් සුද්ධ කරන බුද්ධම උනන්දුවක් ඇති කරගන්නවා දැන් මම මොකද කරන්නේ ආනපනේ පේනවා කම්මැලි නිදිමතයි නීරසයි ඒකාකාරී අනිශ්චිතදායකයි අනතුරුදායකයි. ඒ ධර්මතම මේ ආනාපානයේ හරහා සුඛේ බලාපොරොත්තු වෙන නැත්නම් ආස්වාදයේ ආස්වාදයේ ආස්වාදයක් කරගන්න හදනවා. නමුත් බුදුරජාණන් අපට පෙන්නලා දීලා තියෙන මේ ආනාපානය නැත්නම් අපි ගත්තොත් ආනාපාන සතිය කියන එක මේක වෙනස් වෙන සුළු දෙයක්. මේක දුක දනවන දෙයක් නැත්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න මුල් වෙච්ච දෙයක්. ওই සුඛ බලාපොරොත්තු වුණාට සුභයක් වශයෙන් පෙන්ුණාට දානපාණි ඉදිරිපත් වෙච්ච එක මට සුබ නිමිත්තක් ඒක ඇත්ත. නමුත් ඔබ නැති වෙලා යනකොට ඕක මේ අසුබයක්. මහා කාලකන්නිකමක්. අනුමණයම මතුවලා සැප සුබ දෙන අතරම ඕක විහිම්ම නැති වෙන වෙලාවක් එනවා. එතකොට යෝගාවචරය හිතනවා මම අභෞවිය කෙනෙක්. ලපින්නේ මට සතිය නෑ. මට සමාධිය නෑ. ඒ මොකද යා මේ ආනාපානය සුබ ලක්ෂණ විතරයි අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ මේ ආනාපානය මමයි මම ආනාපානයි කියලා හිතාගෙන ආනාපානය සහ තමන් අතර ආත්ම සංඥාව ගොඩනගනවා. ඒ ගොඩනැගිල්ල කොච්චරද කියනවනම් යම් විදිහකට බලාන ඉන්නකොට ඉන්නකොට මේක වෙනස් බවටපත් වෙලා තුනී බවටපත් වෙලා නොදෙනී යනකොට මරණ ධර්මත යෝගාචරය ගැහෙනවා. විවුලන් අන්නවා. සහලවනවා. හරියට මන්ත්‍රයක් මතුනොත් කපුව පරල වෙන්න වගේ ඒ ආශ්වාස ප්‍රශ්වාස තුනී වේගන යනකොට මැරෙන තරමටම වගේ. එහෙම නැත්නම් අනතුරුදායක තත්යකට මුහුණ දෙන්න වගේ. එහෙම නැත්නම් අනිශ්චිතතාවයකට මුහුණ දෙන්න වගේ ඒ යෝගාවචරයට එල්ලුම් ගහට ගිහිල්ලා පෝරකේ ලෑල්ලැද්දා වගේ මැරෙයි කියලාම හිතෙනවා. ඒ මැරෙයි කියලා හිතෙන නිසා ඒ යෝගාචරය ආයාසයෙන් හුස්ම ගන්නවා ආයශරය. ඉතින් මේ වෙලාවේ යෝගාචරය අශ්‍රද්ධ කෙනෙක් නම් කියන්නේ ශ්‍රද්ධාව කෙනෙකු මේ අසුවිරු බණක්වත් දන්නේ නැහැ. කමඨහනක්වත් සුද්ධ වෙලා නැත්තම් ඒක ගොඩාක් ශ්‍රද්ධාව ඇති වෙලා සම භාවනා කරන්න යන්න ඕද නම් මේ අකාල මරණයක් වගේ පේනවා. ඉතින් පොර්ගේ වැල්ලක්ද වගේ පේනවා. හැබැයි දක්ෂ යෝගාවචරය බණ අහපු කෙනා සත්පුරුෂයා සද්ධර්ම දන්නේ කියලා දන්නවා මේ තමයි බුදුජානන් වහන්සේ ආනාපානිය හරහා අසුබ ලක්ෂණය, අවමංගල්‍ය ලක්ෂණය, ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි පෙන්වන්නේ. ඉතින් මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් ඔබ දැකපු නැති කෙනෙක් නෑ. හැම කෙනාම ඔකට යුද්ධ විරුද්ධ යුද ප්‍රකාශ කරන අය විතරයි. මොකද සද්ධාව නෑ. ඒ විතර ඒ වගේම තමයි ආනාපානෙ ගෙවුනට සීල කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය කාටවත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ආනපානෙ ගෙවෙන්නේ සීලෙ නැතිසයි කියලා. ඉතින් ඒක හිතනවා මට හරියන එකක් නැද්ද ආනපානෙ මේ ජීවිතේ නිවන් දකින්න බැරි වේද? මගේ සීලෙ මදිද? සීලෙ මදි කෙනාට නම් වනේ ජීවිතේ තියෙන මේ මට වගේ පඳුර දකින්නකොටම බය වෙනවා. අයි මං සදානවනේ මම සීලෙට තරම් නැහැ කියලා. ඊට පස්සේ එන එන දේ ඒකට හේතු කරනවා. සීලවන්තයාට වුණත් අධිෂ්ඨාන ශක්තියක් ඇතුව මේක ඉදිරියට යන්න සුත්තමේ සුත්තමේ ඥානයත් අවශ්‍යයි සීලයත් අවශ්‍යයි සාකච්ඡාවත් අවශ්‍යයි සතියත් සමාධියත් අවශ්‍යයි ප්‍රඥාවත් අවශ්‍යයි ඒක නිසා මේ ආනාපාන දිහා බලනකොට ඒක ඇති වෙන මේ වෙනස්කම් ඒක මගේ නෙවෙයි කියන තැනට යන හැටි එහෙම නැත්නම් මේක හැම වෙලාවෙම ප්‍රනීත මට්ටමේ හිටින්නේ හීන මට්ටමට සුබ නෙවෙයි අසුබ මට්ටමට මාරු වෙනවා මේ සියල්ලම ආනාපානයේ මුණත් භාවනා නොකරපු එක්කිනුට කොහොමඩක්වත් ඒක කියලා දෙන්න බෑ භාවනා නොකරපු එක කෝකෙදත් භාවනා කරලා අද්දකපු කෙනෙකුට උනන් ඒක ඉත්තු ගන්නනේ ක්ලේශ නෑ ඒ මොකද අපි යන්නේම මේ අරමුණ මේ කාමේසා කාම සංඥා දුරවන් කිරීමට ඉදිරිපත් කරගත්තා වූ නිමිත්තක් කරගත්තා වූ මේ ආනපානේ ඒකාන්තයෙන් මට හැරමිනියක් හැරමිටියක් වගේ උදව් කරන්න ඕනේ. ඒක නැති වුණොත් අච්චර දේවල් කැප කරලා ගත්ත මේ ආනාපානෙත් මගේ නැති වුණා නේද අනිත්‍ය වුණා නේද දුක්ඛ වුණා නේද අසුභ වුණා නේද අනාත්ම වුණා නේද කියලා එසේ මෙසේ කෙනෙකුට ඒ ආනාපානෙ වෙනස්කම් ටික දකින්නත් බෑ මොකද අපේක්ෂාවක් නැහැ කවදාකවත් අම්මා අප්පාවත් කියලා දෙන්නේ නැහැ පන්ති කාමරේ කියලා දෙලත් නැහැ සූත්‍රයක අහුවෙන්නෙත් නැහැ බලාපොරොත්තු වෙන්නේ මේ ආනාපානෙ දිගටම තියෙයි කියලා. ඉතින් මේ නිසා ඒ පරාජික පාළි තුන්වෙනි පරාජිකාවේ අටුවාව බුදුජානනාංශ ඉදිරිපත් කරපු ආනාපාන ඉදිරිපත් කරන වෙලාවක් තියෙනවා පරාජික පාළි පොතේ. ඒකට අටුවාව දෙනවා මේකට හොඳ උත්තරයක්. යෝගාවචරයා මේ කාමේසා කාමසඤ්ඤාව ගෙවම් කරන්නට අඩේට ගත්ත අත්තමාරුවට ගත්ත මේ ආනාපානී ඒකාන්තයෙන්ම දැඩි කරලා මිලිකලා අල්ල ගන්න කැමති ධාතුන් වහන්සේ හම්බුණා වගේ මේක නිත්‍ය සුඛ සුබ වශයෙන්. නමුත් ආනාපානේ එන්නේ එන්නේ කිවෙන්න දෙයක්. බුදුන් අපිට දීලා තියෙන මේ අරමුණක්. ඒක උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ ගාන්තරයකට එක සැරයක් හයියෙන් ගැහුවොත් ගහපු ගමන්ම ලොකු සද්දයක් ඇවිල්ලා හිමීට සද්ද ගෙවිගෙන යනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ ගැහීමත් එක්ක එන සද්දය ගෙවෙන කම්ම බලන්නේ හිටියොත් මේක කෙලවර කොහෙද කියලා බැලුවොත් කෙලවර කියන්නේ ශබ්ද නැතිවීමද නැත්නම් වෙන ශබ්දකින් යටපත් වීමද නැත්නම් මගේ හිත පිටේ යෑමද එහෙනම් මේ ආනාපාන මේ ගාන්ඨයෙන් ආපු දෝංකාරය ස්වභාවික මරණයකට ලක් වෙනවද කෘතිම මරණයකට අනුතුරුදායක මරණයට ලක් වෙනවද කියලා බැලුවොත් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට ගිවන් වෙනව බලන්න ඉන්න බෑ. එක්ක වෙන සද්දයකට චෝදනා කරනවා නැත්නම් හිත පිට යනවා. එහෙම නැත්නම් ඒක පාට නැතුණා වගේ පේනවා. ඒ නිසා ඒ ගාන්ඨාර සද්දේ නිරුද්ධ වෙන තැන, ඡේ වෙන තැන, වැය වෙන තැනයි, ආනාපානේ නිරුද්ධ වෙන තැනයි, ඡේ වෙන තැනයි, වැය වෙන තැනයි උපමා උපමේ වශයෙන් සලකන්නේ. නිරෝධ සත්‍ය කියලා කියන්නේ ඔන්න ඕකට. දැක්ක ආනාපානයේ ක්ෂමයෙන් නිරුද්ධ වෙලා යනවා. ඒකට බය වෙලාවක්වත් මේක වැරද්දක් කියලා හිතලවත් මේක මට කරපු නිග්‍රහයක් වශයෙන් හරි හිතන්නේ කාලකන්ණිය විතරයි. අසත්පුරුෂය විතරයි. මනන අහපු කෙනා විතරයි. කමඨාන සුද්ධ විචින චේකනා විතරයි. ඒක නිසා ඒක ගෙවන් වෙනකොට දැක දැක දැන දැන සතිය මේ ගෙවන් වෙන හැටි බලන්න පුළුවන් නම් ਸਰවචන්සේ සඳහන් කළ තිනු මේ සතිපට්ඨානේ හත් අවුරුද්දක් වඩන්න දෙයක් නැහැ. හය අවුරුද්දෙන් ඕක අල්ලන්න පුළුවන්. මේ අරමුණක් දීලා අනුන ගවන්නේ නැටි බලපන්. මේක නිට්ටයයි සුඛයි සුබයි කිව්වොත් එන්න හත් අවුරුද්දක් නෙවෙයි බුද්ධ ගල්පතක් හිටියත් අල්ලන්න බෑ. මොකද මේක අනිත්‍ය වෙනකොටම බය වෙනවනේ කලබල වෙනවා දමල ගහනවා. සුඛය වශයෙන් අල්ලනවා. මේක දුක්ඛිත වෙනකොටම නීරස වෙනකොට කම්මැලි වෙනකොටම දමල ගහට යනවා. එනිසා මේක මංගල කාරණාවක් වශයෙන් ආනාපානෙ තිය කියලා හිතුවට මේ දැක දැක දැනට ආනාපානෙ හදිසියෙත් නැති වෙනවා අර වගේ ගිවි යමකුත් වෙනවා ඒකට යෝගාචරය නිකන් වේලිච්ච මිලාන වෙච්ච මලක් වගේ වැලකිලා යනවා එහෙම නැත්නම් මේ ආනාපානෙ ආත්මය නිසා ප්‍රාණය කියලා කියන්නේ උකට ප්‍රාණයාම කියලා කියන්නේ හුස්ම ගෙවෙනකොට heart attack එනවා කොලෙස්ටරෝල් නගිනවා. ටෙන්ෂන් එක නගිනවා. ඒ මොකද මේ මේක ආත්මය කරගෙන. කවදා හරි කාට හරි මේ කාම ඕගේ ගියාට පස්සේ භවෝගේ කියලා එකක් එනවා. ඒක එන්නේ මේ අඩේට ගත්ත මේ අරමුණත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධකම් කරන්න ගියොත් තමයි. ඒක ගෙවෙන එකක් ය, ඡේ වෙන එකක්, වැය වෙන එකක් ය. අන්න ඒක දිහා කැඳේ ගල බීරු ආසී මේ ආනාපානෙ ගෙවෙන දිහා බලන්න පුළුවන් නම් ඒකට පෞරුෂත්වය කියලා කියනවා. ඒකට සාහසික වෙන්න ඕන. සාහසික වෙන්න ඕන. තමන්ට උදව් කරපු ආනාපානෙම ගෙවෙද්දී ඒක දිහා බලාගෙන ඉන්නවා කියන්නේ. මම දන්නවා හිතනක් කරගන්නේ කියලා නමුත් මෙහෙම උපමාවක් කිව්වොත් ඇහැලේපොළ කුමාරියාමේ තමන්ගේම දරුවා වනේලාලා කොටන වෙලාවේදී කොහොම හිතින්දද? ඒ වගේ මේ තමම උපයාගත්ත දරුවා මේ ආනාපානේ මේ ගෙවිල යද්දී ඒක තියා නොසලී බලන් ඉන්නවා කියන එක. සෙල්ලමක් නෙවෙයි. ඒ තරම් අපි භවෝගයට අහු වෙලා තියෙන්නේ මේ ඉදිරිපත් කරගත්ත ආනාපානෙත් එක ඊවිසුම් ගහගෙන ඒක නිත්‍ය කරගෙන සුඛ කරගෙන සුභ කරගෙන ආත්ම කරගෙන යන එකනට ආනාපානෙ පොඩි පෙරලියක් හරි ආවොත් පශ්චාත්තාප වෙනවා. ඒකට සද්දකින් බාධා වෙච්ච ගමන් පශ්චාත්තාප වෙනවා. ඒක දිගට බලනකොට කම්මැලිකම ආවත් පශ්චාත්තාප වෙනවා. ඒක හිමීට ගෙවිගෙන යනකොට හුස්ම ගන්න බෑ වගේ, ජී ගිලිනා වගේ, සුළු සුළුඟකට අහුණා වගේ, භූමිකම්පාවට ලක් වුණා වගේ සාහලවන්න පටන් ගන්නවා. ඉතින් යම් කෙනෙක් මේ කාමෝගයට පස්සේ භවෝගයේදී මේ අරමුණ විශේෂෙහි අපි පිසුමාකාර විදිහේ අපේක්ෂාවල් නිසා බන්ධන නිසා ඒක පිළිබඳව අපිට අපේ ගුරුවරු ඔළුවට දාලා තියෙන වැරදි මත නිසා ආනාපාන ස්වභාවයෙන් ගෙවින් යන්න දෙන්නේ නැහැ. ස්වභාවයෙන් ගෙවෙනවා නම් අවුරුදු 6ක් ඉන්න ඕනේ පහෙන් කරතයි. පහක් ඉන්න ඕනේ හතරෙන් කරතයි. හතරක් ඉන්න ඕනේ තුනෙන් කරතයි. තුනක් ඕනේ දෙකෙන් කරතයි. දෙකක් ඕනේ එකෙන් කරතයි. අවුරුද්දක් ඕනේ 6 මාසෙන් කරතයි. 6 මාසයක් ඕනේ 5 මාසෙ, 4 මාසෙ, 3 මාසෙ, 2 මාසෙ, 1 මාසෙ අඩමාසෙන් කරතයි. අඩමාසෙකුත් ඕනේ මේ බලන්න තියෙන මේ කාමයේ සහ කාම සංඥාව ගෙවන් කිරීමට ඉදිරිපත් කරගත්ත පිඹීම හැකිලිම හෝලෝ ආනපානෙ. දිවෙන හැටි හලහප්පන්න නැතුව බලන්න එකයි කියන එක දැනගන්න කමඨාන සුද්ධ වුණා නම් හත් දවසනේ සතිපට්ඨාන කියලා තියෙන. බෝධි රාජ සූත්‍රයේ සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා උදේ මේ පණවිඩිය හම්බුනොත් හැන්දා වෙනකොට නිවන් දකින්න පුළුවන් කියලා. කල යුත්තේ මේකයි කියලා දන්නවනම්. ඉතින් කාට හරි මහාන බණේ අහුන්නේ නැත්නම් එයා හිතන අයියෝ නිවන් දැක් ගන්න දැන් හම්බෙන්නේ නැහැ. ඒ මොකද මේ ආනාපානිය තුළ තමයි නිවන කියන්නේ. දැන් මොන අරමුණක් ඉදිරියපත් වුණත් මම ඉඳගෙන ඉන්න කය දිහා බලනවා කියලා හිතන්නකෝ. පිම්බීම හැකිලිම දිහා බලනවා කියලා හිතන්නකෝ. ඊට මේ සද්දයක් ඇහෙන එකක් දිහා එක දිගට ඇහෙන සද්දයක් දිහා බලන් ඉන්නකෝ. කොයි එක වුණත් දිගට බලනකොට තියෙන්නේ ඒ ගෙවන් වෙන ගතිය. ඡේ වෙන වැය වෙන. මෙන්න මේකයි බලන්න ඕනේ කියලා දන්නවනම් උදේ පණවිඩි ලැබුණොත් හැන්දෑව කරන්න පුළුවන්. ඒකට ඇහෙනවද අපිට මේ බණ? මේ බට බණ ඇහෙන්නේ මොකද අපි බලාපොරොත්තු වෙන බණ කියලා වෙන මොකද්ද කතාවක්. කමඨාන් සුද්ධ කරනකොට කොච්චර කිව්වත් ඒ මොන අරමුණක් ආවත් බය වෙන්න බෑ ඒක යනවා. ආනාපාන දිගේ බලන් හිටපන් ඒක බලපන් ආනාපාන දිගට යනවා මොකද වෙන්නේ කියලා මෙතෙක් ඉඳපු කමට අංශුද්ධ කරන වෙලාවේ මම හිතන්නේ දෙන්නේ කොටවත් හරියට කියන්න පුළුවන් කියලා ආනාපාන බලාගත්තේ මෙහෙමයි අතු කරගත්තේ මෙහෙමයි මූණට මූණ දාලා හිටියේ මෙහෙමයි ගෙවුනේ මෙහෙමයි කියලා එයාට ඉච්චර භාවනා කරන්න දෙයක් නැහැ පණිවිඩ ලැබිලා ඒ නිසා මේ අල්ලලා දෙන රූපේ එතන රූප කර්මස්ථානේ ගෙවන් වෙන දිහාව බලන්න දන්නවනම් ඒ කෙනාට කියන්න පුළුවන් මගේ අලුත් වචන සෙට් එක හැටියට සෝවාන් මාර්ගත්වයේ කියන ආර්ය தත්ත්වයටපත් වෙනවා. අතු කරගත්ත මේ අරමුණ ගෙවන් වීමයි බලන්න තියෙන එක කොහොමද ගෙවෙනවා මේකට කරප්පම් ගන්න එපා කලබල වෙන්න එපා නීරසුණයි කියලා චෝදනා කරන්න එපා නිදිමත වෙන්න එපා සැක කරන්න එපා. ඒක හේම ගෙවෙන හැටි බලන් ඉන්න. ඒක මොකද්ද කරන්න ඕනේ කියලා වොත් නිකන් හිතපන්. මේක ගෙවෙනවා මේක නිකන් හිතපන්. බින්දම බෑ. මොන විදියකින් හරි අර පෑදීදියට පොරදිය දාගන්න හදනවා. ඒක නිසා මේ කාම ඕගෙන් කරය අරගෙන මේ අරුවිච්ච කෙනා ඊ ගාවට භවෝගයට අවු වෙනවා. ඒක දක්ෂකමක් එක විදියට. මොකද දැන් කාමේ නෙවෙයි ඉන්නේ මම භවේ. නමුත් එතන ගැටයක් තියෙනවා. එතන ප්‍රහෙලිකාවක් තියෙනවා. අභ්‍යාස පන්තියක් තියෙනවා. අභියෝගයක් තියෙනවා. කාමෝගේ දිනාගත්ත කෙනාට මේක අල්ලන්න පුළුවන්. හැබැයි බුදුබණ අහන්න. Taman කරලා මට වැටහෙන්නේ මෙහෙමයි කියලා කියනකොට දක්ෂ ගුරුවරයෙක් නම් කතා කරලා කියනවා හරි. නැතිනම් මෙන්න මේ විදිහට මේකට අනුග්‍රහ කරන්න. ඒ මොකද ආනබනේ ස්වභාවයෙන් ගෙවුනත් යෝගාචර නින්දට වැටෙනවා නම් බය වෙනවා නම් චකිත වෙනවා නම් අර ආනපන ආය ආය ඇවිස්සෙනවා. අර ඒසි ඒකාකාරව නිජමත සංසිද්ධීමට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැති එකට තමයි කෙලස් කියන්නේ. කෙලස් එනවයි කියලා කියන්නේ මේ තැම්පත් වෙන දේ තැම්පත් වෙන දේ අවශ්‍යනවා. ඉතින් අපි තණ්හාව නිසා මේක ඇවිස්සෙනවා. විදික්ටි නිසා ඇවිස්සෙනවා. මාන්න නිසා ඇවිස්සෙනවා. ඒක තමයි ඊගාට ඉන්න දිත්‍යෝග අවිජ්ජෝග වශයෙන් සඳහන් වෙන්නේ. නිසා මෙතන ඉන්න කවුරක්වත් භාවනා කරනකොට ආවෙච්ච නැති පත්‍ත්‍ය නැති කවුරක්වත් නැහැ. හැම කෙනා දන්න හැම දක්ෂකමම කරන ඕක අවශ්‍යම එක තමයි. ඒක බරපතල අකුසලයක් නෙවෙයි අවිද්‍යාවක්. ඒ කමඨාන් සුද්ධ කරන්නේ તો කරන්න බෑ. බණෙමුත් අල්ලනවා සමහරු. නමුත් යෝගාවචරය දන්නවනම් මම මේ මට මේ කාමයේ පිළිබඳ ප්‍රශ්නයක් මොකුත් නැහැ මට ආනාපානෙ ඉන්න පුළුවන් ඉන්නකොට ඉන්නකොට මේ ආනාපානෙ මේ මේ තැන ඉඳලා මේ මේ තැනට වෙනස් වෙනවයි කියන එක වාර්තා කරන දන්න කෙනා අනිවාර්යම මාර්ගයේ ඉන්නේ එයාට කර එයාට සිද්ධ වෙන්නේ එකම දේ මේ tempat වෙන එකට අවුල් පාස දාන්න එපා එහෙම tempat වෙන්න දෙන්න ඒකින් යහට යන දෙයක් නැහැ යෝගාවචරය දැඟලුවොත් නින්දට වට ගත්තොත් සැක කරොත් හයියෙන් හුස්ම ගන්න ගියොත් ශ්‍රද්ධාව කඩාගත්තොත් ශීල නැති කෙනෙක් ශීල නැති පිළිබඳ සැක පහල කරගත්තොත් මේ ආනපන තැම්පත් වීම නිසා නැති වෙන නිසා සතිය ගන්නවා කියන මුලාවට වැටෙනොත් ඉතින් ඊට පස්සේ ආනපනය ආය විශ්වෙනවා. ආනේ තැම්පත් වෙන එකට තැම්පත් වෙන්න ගියාම මේ භව ඕගේ කියන එකේ තවත් පැත්තක් තියෙනවා. මම දන්නවා දැන් අපි යන්න ගන්නේ ඊටත් ටික ගැඹුරු තැනකට. උගෝලෙනෙක් ධර්ම මාර්ගයේ ඒ තැනට තාම අල්ලා ගන්න පුළුවන් මානසිකත්වයක ඉන්නවද නැද්ද කියන එක මම දන්නේ ඒ මොකද්ද? මේ බණ තේරුම් ගන්න කවදා හරි ආනපන ගෙවිල ගෙවිල ගෙවිලා ඒ ශාන්ත වෙච්ච විවේක වෙච්ච ගොඩාක් ඉඳ තියෙන තැනකට ආවයි කියලා හිතමු. එතෙන් දෙන එක ඇත්තටම ලොකු ජයග්‍රහණයක් තමයි. ආවට පස්සේ කාමයක් නැහැ මට කාම සංඥාවක් නැහැ දැන් රූපෙත් නැහැ. රූපේ අතරමැද ගෙවිගෙන එනකොට තියෙන රූප සංඥාව කියන බය වෙන කම්පන වෙන රූප දකින සද්ධාන ආලෝක දකිනවා පරණ මැචිච්ච අම්මා බේනවා බුදු ආමරූප වෙන එක මම ඕල්පන් ටිකක් අතන කියනවා ඒකත් ජීවලිවලා ආනපන ගෙවිච්ච තැන ගියාම යෝගාවචත හම්බෙන මේ විවේකයේ සමහර පුදුම බයක් ඇති වෙනවා සමහර පුදුම ආශාවක් ඇති වෙනවා ඒ පාළුදන්න ගියාට පස්සේ ඒ කෙනාට තනිකන් දෝෂෙන්න පටන් ගන්නවා කෙලෙස් බරිත කෙනාට. අයියෝ බැලුවෙක් මානක මොකක්වත් නැහැ අරමුණක් නැහැ මොනවත් නැහැ කියලා යා නිකන් කරකොල තරපු කෙනෙක් වගේ බයටපත් වෙනවා. තව සමහරෙක් පුදුම ආශාවකට බැඳෙනවා. අනේ එදානම් භාවනා කරනකොට මේ තරම් සාන්ති තැනකට යන්න පුළුවන් වුණා. අද නෑනේ ඒක. කියලා ඒ රූපයට තිබුණ වාසාව වගේම රූපය ගෙවුනට පස්සේ තියෙන අරූපෙට තියෙන ආශාව කියලා ඒක කියනවා. මේ අරූප ආශාව නිගත් අරහා සමානම දුක්කට පතහයට කාමේති Taman හම්බෙච්ච දරුවා Tamanගේ අත පිට මැරලා ගියාම ඇති වෙන ශෝකයක් තියෙනවනේ. ඇහැලේ පොළ කුමාරය යාමිට වෙච්ච එක. ඊට පස්සේ Taman ඒ විනෝඩ ලබාගත්තී ආනාපානේ Tamanගේ අත පිට මැරලා යනකොට තවත් ශෝකයක් තියෙනවා. ඊට පස්සේ මරණයට පස්සේ හම්බෙච්ච විවේකයට ආස කරොත් ඒක නැතුනට තව ශෝකයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉගෙනීම හැටියට නාර කෙලින්ම කාමයේ දුරවන් වෙන වෙන ශෝකයට වැඩි ටිකක් අඩුයි රූපයේ ගවන් වෙනකොට ඇති වෙන ශෝකේ ඊටත් වැඩි ටිකක් අඩුයි අරූපයේ ගවන් වෙනකොට ඇති ශෝකේ නිසා එන්නේ යෝගාවචරය මේ ශෝක බැඳින් ගියාට භාවනාවේ ජීවුණක් මේ ඇති වෙන්නේ ඒක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරන්ට තේරෙනවා. ඒ පාර ගියේ යෝගාවචරයට තේරෙනවා. ඒක තේරෙන්නේ මේ යෝගාවචරය දැන් මට කාමේ සහ කාම සංඥාව නැහැ. මට ඒ වෙනකොට අරමුණේ ටිකක් කරලා හිත පාත් ගන්න පුළුවන් කියලා බොහොම විජු ප්‍රකාශ ප්‍රකාශ කරලා එහෙම මේ පේන රූපය කාලයත් එක්ක මොන මොන වෙනස්කම් වලට ලක් වුණාද කියලා ඒක බංකොලොත් භාවයක් කනවැන්දුමක් නාස්තියක් විනාශයක් විදිහට මේ දකින්නේ භාවනා දියුණුවක් විදිහට. අරමුණ මේ මේ විදිහට වෙනස් වෙන කියලා බොහොම ලස්සනට වාර්තා කරනවා. වාර්තා කරගෙන යනකොට ඒ රූපේ විනාශ වීම දකින්නකොටම ඕනම යෝගාවචරයකට එක්කෝ ආලෝක වර්ණ පේන්න පටන් ගන්නවා. එතන මොනවද ශබ්ද වර්ගයක් ඇහෙන්න පටන් ගන්නවා. එතන මේ කය උඩ දානවා වගේ පහතට යනවා වගේ පාවෙන්නා වගේ සැහැල්ලු ගති පහළ වෙන පටන් ගන්නවා. එයාට අතීත මතක එන්න පටන් ගන්නවා. එතන ඉස්සරහට වෙන්න තියෙන දේ පේන්න පටන් අරගන්නවා. මේ හැම දෙයක්ම යෝගාවචරය අල්ලනවා. අද භාවනා ලෝකේ තන්නේ කර මේකේ මත් වෙලා තියෙන්නේ. ඒකෙ වෙන්නේ මොකද අර මෙච්චර ලස්සන කාමේක කාම සංඥාව ගෙවල රූපේ ගෙවිලා රූප සංඥාට එනකොට යෝගාචරණ මට දැන් අභිඥා පහළ වෙලා මට මැරිච්චම්ම ඇවිල්ලා කතා කරනවා බුදුහාමුදුරෝ පේනවා රුවන්වැලිසෑය පේනවා කහාපාට ආලෝක පේනවා. නිල් පාට ආලෝක පේනවා. සුදු පාට ආලෝක පේනවා. කියලා ඉතින් අර ගමන පැත්තක දාලා මේ අතරමඟදී හම්බෙන හොල් මන් දැකලා නානා බහුරූකෝලන් දැකලා මේව අල්ලගෙන හිතනවා මේ ලොකු දියුණුවක්. ඇත්තටම නම් දියුණුවක් තමයි. දැන් කාම කරදර නැහැ. රූපේ කරදරත් නැහැ. නමුත් මේක ඇල්ලුවොත් ඒ අල්ලන්නේ භව ඕගේ නිසා. ඒක ප්‍රහාණය කළ යුත්තක්. ඒක උපයන උපේන ලද්ද දිහා රාගෙන් තොරව බලන බැල්මක් තියෙනවා. ඒක අමාරුයි අම්මට කිව්වොත් එහෙම වදාගත්ත දරුවා දිහා මනාපෙන් නැතුව බලපන් කියලා අම්ම කෙනෙකුට කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දිනෝ රට හැරපියා යන රජ කුසේ යුද්ධ කරලා දිනාගත්ත රට අතහැලා දාලා ඒ ලබාගත් ආනපන හෝ ආනපන ජීවන් වෙනකොට ලැබෙන මේ ආලෝක අනම් මනම් කොයි එකත් ගමනට බාධාවත් ගන්න අපි හිතමු ගෙවෙන කම්ම බලන් හිටියයි කියලා. ගෙවෙන කම්ම බලන් ඉඳලා පස්සේ ඒ ලැබෙනදී මම අර කිව්වා වගේ සමහරකට ඉතාමත්ම ප්‍රේමනාපයි. ඒ මොකද ඒක සුද්ධ නිර්ාමිෂ සුඛයක් විතර තියෙන්නේ. සමහරකට බුද්ධමාකාර බය දනවන සුළුයි. පාළු වුණා, තනි වුණා, කම්මැලි වුණා, රහෙන් තල්ලු වුණා, මම නිකමෙක් උණයි කියලා. ඒ සනමාන සූත්‍රයේදී සර්වචන් වහන්සේට දේවතාවෙක් සඳහන් කරනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සංනිවේශේසු සනමාන බ්‍රහාරඥං පීචි ප්‍රතිබහන මේති කියලා. භයං ප්‍රතිබහති මේති. අවසරයි ස්වාමීන් වහන්සේ පක්ෂීන් පවා නිදන මේ මධ්‍යන්නේ මම පුදුමාකාර කාලකන්ණි සද්දයක් මට ඇහුණා මට පුදුමාකාර බයක් ඇති වෙනවා කියලා. මම තනි වුණා කොටු වුණා වගේ පාළු ගතියක් මට ඇති වෙනවා කියලා. බුදුචානන්සේ කියනවා පක්ෂීන් පවා නිදන මැදීමේ ඒ හුදකලාවක් මට දැනුණා. මට පුදුම සතුටක් ඇති වුණා මම කාමයෙන් තොරයි. කාය විවේකේ ලැබුවා. චිත්ත විවේකයක් ලැබුවා. මේක පිළිබඳ කිසිම බයක් නෑ මම දන්නවා මම දැන් ඉන්නේ විවේකයෙන් කියලා මේක හුදේකලාව බව මම දන්නවා මේක විවේකයේ බව මම දන්නවා මේක විස්රාමයේ බව දන්නවා අර ඝණයා කෙරේ බැඳලා කුලයා කෙරේ බැඳලා ඉන්න එක්කනට මේක දැනෙන්නේ මහා පාළුවක් මහා කම්මැලිකමක් කොටු වීමක් තනිවීමක් කිය. ඒ නිසා බුදුචානන්සේ සඳහන් කරනවා බණ ඇසු කෙනා කමඨාන් සුද්ධ වෙච්ච එක්කනා භාවනා කළ මේ අධදකපු එක්කන දැනගන්නවා භාවනාදී අපි ටික ටික කාම සංඥාව ගෙවම් කරලා රූප සංඥාව ගෙවම් කරලා මේ ඇති වෙන හුදේකලාව අඳුනාගත්තේ නැත්නම් අර ලැබිච්ච ඒ හුදේකලාව කාලකන්නිකමක් වෙලා පාළු ගතියක් වෙලා නීරස ගතියකටපත් වෙලා ඒ යෝගාචරය ආය වැටෙන්නේ කාම ලෝකෙට. උපේලා තියෙනවා උපේ උදේ අඳුරන්නේ නැහැ. ඉතින් හිතන්න අපිට අබුද්ධෝත්පාද කාලයක භාවනා කරලා යන්න පුළුවන් වේවි කියලා මෙතන. බුදු කෙනෙක් පහළ මේ පාර කියලා තිබුණ නැත්තම් කොච්චර භාවනා කරත් ප්‍රතිඵල ලැබුණත් අපිට මේක අවගේ කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් කොච්චර භයානකද කියලා බලන්න බුදුන් පහළ වෙලා මේවා පොත්වල තිබිලත් අපි කවදාකවත් අහලවත් අද්දකලවත් නැති ලෝකෙක ඉඳගෙන අපි බෞද්ධයෝ කියනවනේ. අපි ඊටදී බෞද්ධ අනුන්ට බෞද්ධ හමු ගන්නටත් අදනවා. අපි මේ බුද්ධ ධර්මනේ අපි දන්නේ අපි මේ කියලා දෙන්න ඕනේ ලෝකයට බුද්ධ ධර්ම කියලා කැතකොටක් ගන්නවනේ. මොකද මේක නම් මේ භවෝගයක ගත පැටිලා මේ අනුන්ට භවයෙන් ගලවන්න කටයුතු කරන්න හදන්නේ. ඒක මේ විභාගේ පෙළෙච්ච ටියුෂන් මාස්ටර් අනික් කට්ටියට ටියුෂන් දෙන කට්ටිය එකක් ලංකාවේදී මේ හැම ටියුෂන් මාස්ටර් කෙනෙක්ම විභාගේ පෙළෙච්ච කෙනෙක් කියලා ඔයගොල්ලෝ දන්නවද මන් දන්නේ නැහැ. ඒ විභාගේ පෙළෙච්ච එක නම් දක්ෂ ටියුෂන් මාස්ටර් කෙනෙක්. ඌ අනුන් අයට කියලා දෙනවා. හැබැයි ඌට බෑ විභාගේ පාස් වෙන්න. ඒකට ඔය කටුකුරුන් දිසාන චින්න කාලේ කියනවා මේ කෝච්චියේ තියෙන පෙට්ටි රේල් පාර දිගේ යන්න. නමුත් අනුරාධපුර පොළොන්නරු පැතිලේ මේ ස්ටේෂන් එකක් හදන්න ඕන පෙට්ටි අරගෙන පාරෙන් අයින් කරලා තියාන එක දැන් ස්ටේෂනක් පාඩුපත් කරගන්න. යන කට්ටිය ටික දෙනවා. හැබැයි පෙට්ටිය පාර අයින් නෙතියි. අද ඉන්න බෞද්ධ ඔක්කොමලා මේ භවෝගය කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකල මේ අනික් කට්ටියට භවෝගය නැතිකරන්න මේ පාර කියලා දෙන්න සැදී පැහැදීගෙන ඉන්නවා. කමඨාන් සුද්ධ කරන්න ගිහිල්ලා හරියට දක්ෂෝ ලියන කෙනා ඒ කමඨාන් වාතාවේ ලස්සනට පේනවා. මේ අයෙක්ක මේ අහුවෙච්ච ආනාපානය අල්ලනවා. නැත්නම් ආනාපානේ ගෙවිලා ඇති වෙන්නේ නිරාමස සුඛය අල්ලනවා. අල්ලන්නේ කියන කිසිම දෝෂයක් නැහැ. ඒක ඒක තමයි ස්වභාවය. මේක කෙලේශයක් බව දන්නවනම් ප්‍රහාණය කළ යුත්තක් බව දන්නවනම් මේක තමයි භවසන් භව ඕගේ කියලා දන්නවනම් එයා ඒක දැන ගැනීමෙන්ම අනිදාශයක ප්‍රශ්නයක් කරගන්නේ එයා දන්නවා කාමයේ අයින් වුණාට පස්සේ මට නීවරණ ටික එනවා නීවරණ නැති කරන මම ආනාපානෙදියක් අඩේට ගන්නවා ඊට පස්සේ ආනාපානයේ ගෙවෙනකොට ආනාපාන පිළිබඳ රූප සංඥා එනවා ඒකත් ගෙවෙනකොට මගේ අරූප tattවයකට එනවා. මේ එකක්වත් අල්ලන්න එපා. මේ එකක්වත් මගේ කියා ගන්න එපා. නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගන්න එපා. මේ විශාල ගමනක් අපි යන්නේ. මේ කොයි தත්ත්වෙදීවත් කාමයේ ඇල්ලුවොත් කාමෝග වෙනවා. අනපනිය හෝ අනපනිය නැති தත්ත්වය ඇල්ලුවොත් භවෝග බවටපත් වෙනවා. මේ භවෝගයේ තේරුම් අරගෙන ප්‍රහාණය කිරීමට අපි කියන පහාන සංඥා කියලා. ප්‍රහාණය කිරීමේ ආශාව. ආ ගිරිමානන්ද සූත්‍රයේ පහාන සංඥා කියන එකක් මම හිතන්නේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා. ඒ ඇතිවෙන විතක්ක එක එක જાති විතක්ක ප්‍රහාණය කිරීමන පන්නං කාම විචක්ක නාදි වාගේති පජහති විනෝදීති වියන්ති කරෝති අනභවංගමේදී අයං උච්චතානන්ද පහාන සංඥා කියලා බුදුහාම විස්තර කරනවා කාමයේ පිළිබඳ සංඥාවල් වර්ගයක් අපිට අරගෙන අපේ දරුවන්ට තියෙන ආශාව කියලා අපි බදාගෙන ඉන්නවා අම්මට අප්පට තියෙන ආශාව කියලා ආගමට තියෙන ආශාව කියලා රටට තියෙන ආශාව මේ සේරම තියෙන තමන්ට තමන් පිළිබඳ තියෙන ආශාවේ අතු ඉති වීතිය මිස එහෙනම් ඉතින් ගිය ආත්ම හිටපු දරුවන්ටත් ඔයගෙම අහලා වෙන්න බෑ. උන් ඒකත් මතකවත් නැහැ නේද? උන් මේ රැයට කාලා දෝදියා නියද නැද්ද මතක නැහැ. මේ දැන් ඉන්න දරුවෝ ටික තමයි අම්මා උන්ට මැස් එක්කත් අහන්න දෙන්න බෑ. හැබැයි මැරිච් එක හොගේ එන්න දින ආත්ම ගැන මොකක්වත් දන්නේ නැහැ. දැන් ඉන්න අම්මයි තාත්තයි ඉහෙලින් පහල කරනවා. ගිය ආත්මේ අම්මම වෙන්න ඇති කුකුලෙක් කපනවා කියලා කපන්නේ. සත්ත්ව හිංසාව ගැන කියනකොට එකෙක් කියනවා තාත්තා මැල්ල කනගාටුවට තුම්මාලේ දාන දෙන්න කුකුලෙක් කපලා දන් දෙන්න. මේ කුකුලා වෙලා ඉපදලා තියෙන තාත්තම දන්නේ නැහැ මොකද දැන් තුම්මා කියන්නේ කුකුල් පැටියකට පණ දෙන්නේ. ගියාත් මිදාත්තට වෙන් දෙන්න මේ ආත්මේ තාත්තා කුකුලෙක් කියලා හිතනවා නංගුගේ බෙල්ල කපලා හාමුදුරන පූජා කරලා අනේ අපේ තාත්තට මේ පින් අයිති වේවා ඉන්නාතිනක ලැබෙවිලා කුකුලා අහනවලු යකෝ මගේ බෙල්ලත් කපලා මට පින් ටිකක් දීපන්කෝ බිල කැපිලා තියෙන්නේ ඒ ඒ දාන දෙන කාගෙම තාත්තගෙද බිල තමයි. මේකනේ ආගමක් කියලා අපි අල්ලගෙන ළඟලන්නේ. කාම විතක්කේ. අමත මේක රස්සන කරගෙන නෑ නෑ හිම කරන්න එපා අම්මට අප්පට ප්‍රිය කරන්න ඕන දරුවන්ට ප්‍රිය කර බුදුසසුනේ කියන ඇත්ත දරුවන්ට ප්‍රිය කරපන් සියලු සත්‍යන්නේ දරුවන් කෙරෙහි මාතායතා නියම් පුත්තං ආයුෂ ඒක පුත්ත මන්වක් ඒවම්පි සබ්බ භූතේසු මේ තමන්ගේ දරුවට ප්‍රේම කරන එක නෙවෙයි මේ කතා කරන්නේ තමන්ගේ දරුවට වගේ සීළු සත්‍යන්න පුළුවන් ඒ ටික කියෙන්නේ නැහැ ඒක පැංගිරි ඒක පිට්ටයි මේ දරුවට ප්‍රිය කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ බැල්ලියොත් ප්‍රිය කරන තමන්ගේ දරුවන්ට ඔබ බුදුහාමුදුරුවෝ කියන්නේ ඕකේ නෑ මහ ලොකු දෙයක් ඉතින් මං වගේ එහෙම මිනිස්සු නිකමට හරි ඊටන්න රේඩියෝ එකේ එහෙම මෙහෙම බණක් කියවනම් කොහොම හිටියද කියලා. ಜಾති අමතලා කිව්වනම් මේ බණක් ගල් ගහනවා. අපි යන්නේ ආරක්ෂාව දාන දොරවල් වහගෙන මේ බණ කියන්නේ උඹ කාටවත් කියන්නත් එපා ඔයගොල්ලොත් ගුටි ගන්න. නිසා තීරුම් අරගන්න මේ කාම සංඥාව තමයි අපි මේ වට කරගෙන කබර ගෝයා තල ගෝයා කරගෙන කටයුතු කරන්න මේක ප්‍රහාණය කරන්න නම් කාමෝගේ දුරු කරපමණින් ඒක දුරු වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ භවෝග ස්වරූපෙන් පේනවා. නානාරුදු වේස පවා මග අවරන්නේ. භවෝගේ ආවට පස්සේ භවෝගේ තේරුම් ගන්නවා කියනකොට කාමෝගේ තරම් ලේසි නෑ. ඒකට බුදුහාමුදුරෝ බුද්ධ පුත්‍රයෙක් හම් වෙලා බුද්ධ ධර්මයෙන් බේරන්න ඕන. ප්‍රශ්න වෙලා තියෙන එක තේරුම් ගන්න ඕනෙකමක් අපිට නෑ. ඒක රූප තණ්හා අරූප තණ්හා වශයෙන් මතුවෙනවා. නිසා මේ ප්‍රහාණය කිරීමේ අදහස් නම් මේක කරනවායි කියලා තේරුම් අරගන්නේ කාමය ප්‍රහාණය කරන්න බෑ රූපය අල්ලන්න නැතුව. ඒ රූපය ප්‍රහාණය කරන්න බෑ අරූපය අල්ලන්න නැතුව. අරූපය ප්‍රහාණය කරන්න බෑ කල්ැතුව දැනගෙන ගියේ නැත්තම්. ඒ නිසා මේ එකක් නිසා අනිත් එක ප්‍රහාණය කරනවා ඒක නිසා අනිත් එක ප්‍රහාණය කරනවා කියන ඉදන් නිස්සාය ඉදම් පජහති කියන එකින් එක එකින් එක දුරවන් කරන ක්‍රමයක් තමයි සරුවචනංශ අපිට කියලා දීලා තියෙන්නේ. කාම ඇල්ලුවොත් නිත්‍ය සුඛ සුභ ආත්ම කියලා අපි කියනවා කාමෝගී කියලා. ඊට පස්සේ මතු වෙන රූපය ආරම්මණය ඇල්ලුවොත් භව තණ්හාව කියන්නේ. ඒක වෙනස් වෙන්න ආරිනවනම් භව තණ්හාවක් එන්නේ නැහැ. ඒක ගිවන් කරලවල ඇති වෙන අරූපය ඇල්ලුවොත් ඒත් භව තණ්හාව කියනවා. මේ එකක්වත් අල්ලන්නේ එකකට පස්සේ එකක් කියලා එක සැරයක් බල්ලා බෑ මේක. ලක්ෂ කෝටි වාරයක් පටන් ගන්න තැන ඉඳලා මේවා වෙනස් වෙන යන හැටි බලන්න හිටියනම් අපිට තේරෙන පටන් ගන්නවා අපි gedara dora ඉන්නදී මේවා නොදැනුවත්කමට කොච්චර වඩනවද කියලා. කාම යෝගයේ කොච්චරද අපි දවස ගත කරන්නේ. ඊට පස්සේ භව යෝගයේ කොච්චර ගත කරනවද කියලා බැලුවොත් අපිට මේ ශාපෙ වෙදලා තියෙන අපේ දරුවන්ට මේ දෙන කාම යෝග කාම භෝග ජීවිතවලට අපි කැමැත්තක් තියෙනවා. දරුවෝ නොමගාරින. අහිංසක දරුවෝ කිසිම මේවා ගැන හැඟීමක් නැති දරුවන්ට අපි ප්‍රාර්ථනා කරනවා අනේ මගේ දරුවා සිවිල් සර්වන් කෙනෙක් කරගන්න නැත්තම් අනේ මගේ දරුවා දොස්තර කෙනෙක් කරගන්න නැත්තම් අනේ මගේ දරුවා ඉංජිනේරුවෙක් කරගන්න නැත්තම් මේ ලෝකේ ඉන්න එකම සිවිල් සර්වන් කෙනෙක්වත් ඉන්නද බලන්න සතුටින් ඉන්නේ වෙච්ච උනාට පස්සේ ආන්න පොඩ්ඩක් ඒ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන දරුවගේ බලාපොරොත්තු දොස්තර වෙච්ච එක දොස්තර කෙනෙක් ඉන්නවද වන්න සතුටින් ඉන්න එක සිවිල් ඉංජිනේරයෙකෝ ඉංජිනේරයෙක් ඉන්න සතුටින් ඉන්න නෑ එහෙම නැත්නම් අපි ඒ දරුවගේ දරුවටත් ඉංජිනේරකම දෙන්නා ඉතින් මේව අපිට අසහ ගන්නවනේ ඒ නිසා කරබනේ ඉන්න පුළුවන් නම් මේ කාමයේ ඔගේ වඩන්න එපා කාම යෝගේ යෙදෙන්න එපා භව යෝගේ යෙදෙන්න එපා කියන නිසා බුදුහාමර මේකට කියන්නේ මොකද්ද පින්කම් කරන්න එපා ඕල්මා මෝල් වහන්සේලා පවු නොකර හිටපල්ලා ජීවිතේ සම්බුද්ධ පාපස අකරණ ඒක නිසා නිකමට හිතන්න අපි පරියන්කයකට ගිහිල්ලා එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්න බව දන්නවනම් ඒ ඒ වෙලාවේ කාම යෝගයක් නැහැ භව යෝගයක් නැහැ අනුන්ට ආශිර්වාද කරන්නෙත් නැහැ දොස්තර කෙනෙක් ඒවා අනම්මනමොත් නැහැනේ නිසා ඒ චිත්තක්ෂණේ තියෙන වටනකමට තේරෙන්නේ නැත්තේ මොකද ගන්න බැරි නිසා නෙවෙයි නිතරම අර කාමෝගයෙන් අපේ හිත තෙත් වෙලා තියෙන්නේ භවෝගයෙන් අපේ හිත තෙත් වෙලා තියෙන්නේ සමාජයේ ඉන්නවනම් ඝන සංගණිකාවේ ඉන්නවනම් එහෙම නැත්නම් සංසග්ගාරම්මනේ ඉන්නවනම් අනිත් එක්කනටත් පතන්නේ අපි ඒකමයි. ඉතින් ඒක න අපිට ආවව කදනවා අනේ ඔබට රජකම ලැබේවා. සීතු තනතුරු ලැබේවා. උසස්කමක් ලැබේවා කියලා එක එකකට කතා කරනවා ලැබෙනවාමයි. ලැබිච්ච ගමන්ම කෙලින්ම අපායට પાස්පෝර්ට් එක හමුනවා වගේ තමයි. බෝසත්ණන්සේක දවසක් ඉතින් මේ මේ ආත්මික මල්ලිලා දෙන්නේ නංගි කෙනෙකුට ඉපදිලා තියෙනවා. ඊට පස්සේ මහරජුරෝ කියලා කියනවා ඔය රජකම ගන්න නම් ස්කවුටින් කරලා තියෙනවා. ඒක ලංකාවේ හැටි කැලීට ගිහලා කැලී නැති ජීවත් වෙලා ඉන්නවා. නැත්නම් ওই නගරී ජීවිතේ මොනම දෙයක්වත් මොනම දෙයක්වත් වටිනාකමක් නැහැ රජකමට. ඊට පස්සේ මෙයා තීන්දුව කරා කැලීට යන්න. බෝධි සම්පාරත් පුරපු කෙනෙක්. ඒකට සහෝදරකමන්ට ඉතුරු මන්නංගි ළමලිලත් කිව්වා අයියා යනවා අපිත් යනවා. ඉතින් මහරජුරුවෝ ගිහිල්ලා මේ ඒක ලබලා ඉන්නේ කියලා රජකමට සුදුසුකම් ලබනවා. ඉතින් මේ තුන් දෙනා හතර දෙනා ගිහිල්ලා ඒ givisum අරගෙන තපස් ආරාම හතරක් හදාගෙන හිටිය හැබැයි මහ බෝසතාණන්ට උඹලා පේන්න හිටියොත් මට කෙලෙස් වැඩෙනවා. නොපෙනෙන තරම් ඈතක හිටපල්ලයි කියලා. නංගි කිව්වා අමාරුයි කැලේ ඉන්න. ඒක නිසා අපි කිට්ටුවක ඉමු. එදී ඊට පස්සේ කිව්වා අපි ඔබතුමන්ට ආහාර ටික තපේනවා කියලා. මහ බෝසතාණන් කිව්වා ඒක හරියන්නේ. අපි වාර කරමු. බැරි නම් හොඳම නිලං බබාගෙන කන්න නැත්තම් කතාව වැඩි වෙනවා කිය. අද වාරේ අපෝ එකන අනිත් හතර දෙන තුන් දෙනාට පදින්න ඕනේ. ඊගාව එකන ඊගාව වාරේ ගන්න ඕන දවස් හතර වසරයක් එක්කනේ පළවල් නිලං නැවිලා ගේ ඉස්සරහ තියාගෙන යන්න ඕනේ කතා කරන්න එපා. ඉතින් මේක බොහොම ලස්සනට කරන මේගොල්ලෝ තපස් රැගෙන ඉන්නකොට සතුරු දෙවියන්දා හිතනවලු මේ කට්ටිය බොහොම ජයයට වැඩේ යනවා. මේ මිනිස්සු ඇත්තටම ಗುಣ තියනවාද කියලා බලන්න එක දවසක් මහබෝසත්න් වහන්සේගේ වාරිය ආපු දවසේ එයා ගිහිල්ලා මල්ලිලා දෙන්නගේ නංගිගේ කුටි ඉස්සරහා අහත් ටික තියලා ආවා. පළවැල. ශක්‍රදේවිද මේක අයින් කරා. අයින් කරලා පස්සේ ලොකු මල්ලි ඇවිල්ලා බලුවා එලාවට දැන් ඇවිල්ලා තියෙනවනේ ගේ ඉස්සරහා. Tamange ආහත් ටික නැහැ. ලොකු අයට අසනීපයක් වෙන්නේ නැති කමක් නැහැ කියලා මෙයා එදා ආහාර නැහැ කරබන් හිටියා. දෙවෙනි මල්ලිත් ඇවිල්ලා බලුවා නැහැ. තුන්වෙනි නංගිත් ඇවිල්ලා බලුවා නැහැ. එක්කෙනෙක්වත් කතා කරේ නැහැ. ඊට පස්සේ දෙවෙනි මල්ලිගේ දවසේ ආයෙත් ගිනන්න ආහාර තිබ්බා. හරියට තිබ්බ ගමන් ඇවිල්ලා සක්‍ර දෙවියන්ට ඒක ටික අයින් කරලා බලන්න. දැන් දෙවෙනි දවසේ මොකද කරන්නේ? ලොකෝය බැලුවා. දැන් මට ගෙනත් තියන්න ඕනේ නැහැ. ලින්ගගේ කමන්නේ නැහැ. මල්ලිට අසනීපයක් වෙන්නේ නැති කියලා අන්තිමට තුන් දෙනා හතර දෙනාටම ඉදත් නැහැ. තුන්වෙනි මල්ලිගේ දවසට ආවා. ඉතින් දැන් ක්ලාන්තයි. අමාරුයි. එක එකක් කතා කරන්නේ. නංගි දවසට ආවා. ඔක්කොම හොම්බේ. ඊට පස්සේ මහබෝසත්න් වහන්සේ කතා කරලා කිව්වා දැන් චීරු දෙනා මූණ මැලවිච්ච ස්වරූපයක් තියෙනවා. ක්ලාන්ත ගති පේනවා මොකද ඒ කියන්නේ. එක එක මූණ දිහා බලා ගන්නවා කියන්නේ. ඒසි මහබෝසත්න් වහන්සේ කවගේ දවස් තුනේ හැබැයි ඕගොල්ලෝ මම තරහක් නෙමෙයි මේ කියන්නේ. මගේ ආහාර වේල ලැබුණේ නැහැ. මං හිතුවා ඔබට ලෙඩ වෙලයි කියලා ඇත්තද කියලා ඇහුවා. මුණි මුණ බලන්න කියනවා අනේ මට හම්බුනේ නැහැ දවස් හතරක්. අනේ මට හම්බුනේ නැහැ දවස් හතරක්. ඉතින් මේ හතර දෙනා හැර කවුරුත් හොරකම් කරන්න කෙනෙක් නැහැනේ. ඉතින් මේ හතර දෙනාම මුණි මුණ බලනකොට මහ බෝසත්ණන්සේ කියනවා මම යම් හේයකි. ආහාර තියලා නොතිය තිබ්බ කියන බොරුව කියනවා නම් එවනි තමයි ඕගොල්ලන්ගේ ආහාර වේල හොරකම් කරලා හොරකම් කරන්නේ නැහැ කියන බොරුව කියනවා නම් මට ඊගාවත් මේ රජකම ලැබේවා කියලා සාප කරගත්තා. නෑ අර බෝසත්ණන්ස සාප කරගෙන තියෙන්නේ මම කියලා නොතිලා කියනවායි කිව්වනම් නැත්නම් මම උඹලා ඉදේ හොරකම් කළා හොරකම් නොකරයි කිව්වනම් මට විශාල ජනෙල් කවුළු දොරවල් විශාල සහිත මහා පිරිවෙනික පිරිවෙන අධිකම ලැබේවා කියලා සාප කරගත්තා. ඉතින් දෙවෙනි මල්ලි කිව්වලු මම මේව හොරකම් කරා නම් හෝ එනතන නොතියලා තිබ්බයි කිව්වනම් මට රජකම ලැබේවා කියලා සාප කරගත්තා. තුන්වෙනි මල්ලි කිව්වලු යම් මේකෙන් මම මේ ජඩකම කරලා මම ඒක නෑ කියලා කියන බොරුව කියනවනම් මට සේනාධිපතිකම ලැබේවා කියලා. නංගි කිව්වලු ඊට පස්සේ මමත් හැමදම ආහාර තිබ්බා. හැබැයි මටත් දවස් හතරක් හම්බුනේ නෑ. මම මේ කියන දේ බොරු නම් මට රාජමහේෂිකාවක් වෙන්න ලැබේවා. ඒක තේරෙනවාද අද රජවරු කොයි තරම් හොරුද කියලා මොන ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙලාද රජ වෙලා ඉන්නේ. රජකම පතනවායි කියලා කියන්නේ ඒ තරම් ශාපයක්. ඒත් එක බලනකොට මේක චිත්තක්ෂණයක් වර්තමානයේ ඉන්න එක ශක්තිති රජකමක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එළඹ සිට 100ක චිත්තක්ෂණයක ගත්ත මිනිහා විතරයි කවදාහරු එළඹ සිට 100 දිගට පවත්න්නේ. ඒ නිසා අපිට තේරෙනවා නම් මේ කාමෝගෙන් වෙන්වීම සඳහා කැමති නම් භවෝගෙන් වෙන්වීම සඳහා කැමති නම් තමයි මේ ගත කරන චිත්තක්ෂණය එළඹ සිට සතිය. මේ සියලු යෝග ධර්ම ඒ චිත්තක්ෂණය කපන්න දන්නවා. ඒක නිසා ඒක තේරෙන්නේ නැතික වෙනම කතාවක්. ඒක මහා පාළුවට දැනෙන්නේ, කම්මැලිකමට දැනෙන්නේ, තනි වුණා වගේ දැනෙන්නේ. ඒකට කමක් නැහැ. පුළුවන් නම් මේ ප්‍රහාණ කළ යුතු ධර්ම වෙනුවෙන් කරන්න තියෙන එළඹ සිට සිහියෙන් ගත කරන එකයි. අපිට හම්බෙච්ච මේ මනුස්සකයේ මේ හිත යොදාන ගත කරොත් අරසා විශාල අපි මෙතෙක් කල සංසාරේ ගෙනාපු නාහපු නොදන්න කෙලෙස් රාශියක් කැපිලා යනවායි කියන එක මොනම බෞද්ධයෙක්වත් පිළිගන්න කැමති නැහැ මොකද ඒගොල්ලන් කියන්නේ එහෙම පිනක් සිද්ධ වෙනවා නම් බෙර ගන්න එපා මේකේ බෙර ගහිල්ලක් නැහැ හඳුන් කුරුපත්තු කරන්න එපා මල් තියෙන්න එපාය. හඩු ගඳ තියෙන්න එපාය. සෙනගින්න එපාය. ඉතින් කිව්වොත් මේ එක චිත්තක්ෂණයක මේ වර්තමානයේ හිත පවත්තන එක නැත්නම් දිගට පවත්තන ලොකුම කුසලයේ කියලා පිළිගන්න කැමති නෑ. ඒකද කියන්නේ අවිජ්ජෝගය කියලා මේ අවිද්‍යාව ඕගයට ලක් වෙලා අපි දන්න පුරුදු ක්‍රමවලට නෙවෙයි මේ කෙලස් කැපෙන්නේ කෙලස් කැපෙන්නේ අකිරියෙන්. යමක් නොකර එක තැන ඉදීමෙන් කියන එක පිළිගන්න තියෙන අමාරුව අපි අන්තිම දවසේ බණට කියමු. අවිද්‍යාව ඕගයක් වෙලා කියන හැටි. ඒක නිසා කාමෝගය ගැන පොඩි හරි හැඟීමක් නැත්නම් කාමෝගය පොඩි හරි බයක් තියෙනවා. ඒක ප්‍රහාණය කළ යුත්තක් කියලා. අපිට කාමෝගය පිළිබඳ සම්පූර්ණ අධ්‍යාපනය නැති වුණාට ජීවීම සඳහා කරන්න තියෙන සතිය පවත්වන එකයි. භවෝගේ වශයෙන් මේ රූප තණ්හා අරූප තණ්හා පිළිබඳව අපි නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ භව කාම භවයන්ට රූප භවයන්ට අරූප භවයන්ට තියෙන ආශාව කියලා පොතේ තියෙන අපි නොදන්නවා වෙන්න පුළුවන්. ඒත් ඒ සඳහා බයක් කියනනේ කිවන් කිරීම සඳහා කරන්න තියෙන වර්තමානයේ හිත පවත්තන එකයි කියලා දන්නවනම් අපි මේ දවස් තුනක් කියපු බනෝල අක්කේ තියෙනවා. ඒ තමයි මේ දවස් තුනක් යනකොට කාට හරි ටික ටික හරි කමන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න ගතිය වැඩෙනවනම් ඉඳගෙන ඉන්නකොට මේ ආනාපානේ හිත තියෙන ගතිය කොහොම හරි ක්‍රමයකට වැඩෙනවනම් අපි ප්‍රශ්නට උත්තරේ දීලා තියෙනවා. ඉතින් ඒක තව වැඩි කරගන්න ඕනේ නම් මේක හරිනම් මොකද්ද කරන්න දෙන්නේ? මේ පිළිටුවාගත්ත හිත තව එක චිත්තක්ෂණයකට. තව එක චිත්තක්ෂණයකට. සක්මණේ මේ මම ඉන්නේ ධක්මනේ කියන දැනුම තව එක චිත්තක්ෂණයකට. මේ අමාරුයි තමයි සද්ද තමයි වේදනා තමයි හිතේ තමයි තව එක පියවරක් එක වමක් දකුණක් වශයෙන් තියාගන්න පුළුවන් නම් අපි කරන්නේ මාර්ගයේ සම්පූර්ණ මාරබර වේගත් එක්ක මාරසෙනගත් එක්ක සකමක්. කෙරෙන්නේ කොහොමද? ගත්ත සතිය තව චිත්තක්ෂණයක් වඩනවා. තව චිත්තක්ෂණයක් වඩනවා. ඒකේ භයානකම තමයි මුලින් මුලින් මම සතියෙන්ද ඉන්නේ නැද්ද කියන එක උරගා බලන්න ක්‍රමයක් නැහැ. තේරෙන්නේ නැහැ. ඒකවල බණ කියලා කියන්නේ නැහැ උරගා නැතුවට කමක් නැහැ. ඔබ සතියින් ඉන්නකෝ. ටිකර කරන්නකෝ සද්ධායෙන් කරන්නකෝ. සීලේ පවත්න්නකෝ. පහු වෙනකොට බලනකොට තමයි තේරෙනවා මෙහෙම ලෑස්තියකින් ගියොත් අපිට වේදනාව තමයි තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. ශබ්ද ළමයි ශබ්ද අත්‍ය සානපානේ ඉඳගෙන ඉන්න ඉරියව බලන්න පුළුවන්. සක්මන බලන්න පුළුවන්. වම දකුණ බලන්න පුළුවන් කියලා මේ පැත්තට යෝගාවචරයගේ ක්‍රමසහ විදි සොයා බලන ගතිය බැලුවොත් ඒ හරි පැත්තට දාලා අපි ඔක්කොටම සමාන හැකියාවක් තියෙනවා මේක නම් කල යුත්තේ කොහොමද කරන්න කියලා. දෙන්නේ අතර ඒක කිසි වෙනසක් නැහැ. අන්න ඒ කල යුත්තේ මේකයි කියලා දැටහිලා ඒ සඳහා ව්‍යාපාරය, ඒ සඳහා මෙහෙයුම, ඒ සඳහා ප්‍රතිපදාව යොමු වුණොත් අපි හැම කෙනෙකුටම manussකමෙහි ලැබෙච්ච මේ මූලික ක්‍රමසාවිදි පද්ධතිය පිළිබඳ අවධියක් ඇති වෙනවා. ඒ අවධිය ඇතිවීමට ඥාන පිටුමකම බලපාන්නේ ඒ අවධිය ඇති කිරීමට පැවිදි උපවිදිකම බලපාන්නේ ඒ අවධිය ඇති කිරීමට බෞද්ධ බෞද්ධකම පිළිබලපාන්නේ ඒක නිසා ඊටාම පොඩි දරුවෙකුට හරි කමන්නේ කරලා දෙන්න ඕන කරන්නේ මේ කාම ඕගය ප්‍රහාණය කිරීමයි භව ඕගේ ප්‍රහාණය කිරීමයි කියන එක හේතු ගන්නව නම් පොඩි දරුවෝ පවා දන්නව කල යුතුයි. ඒක හේතු ගත්තේ නැතුව දස පාරමිතා පිරුවත් මෛත්‍රී බුදුහමරෝ දැක්කත් ඉඳගෙන භාවනා කරත් ගමනක් නැහැ. ගමනක් නැහැ. මේ අනිකුත් පිංසිත වෙනවා. මොකද මේ විපස්සනා ගමන නැහැ. ඒක නිසා අද මේ වෙනකොට තුන් දවසක් භාවනා කරලා තියෙනවා බණ අහලා තියෙනවා. ටිකකින් හරි කමන්නේ වෙනදාට වැඩිය පොඩ්ඩකින් හරි කමන්නේ මේ සතිය පිහිටීමේ ක්‍රියාව දිශාවට දියුණුවක් පේන්න තියෙනවනම් ඒක ඒ කෙනාගේම දක්ෂකමක් විතරක් නෙවෙයි මුළු වැඩමුළුවේම දක්ෂකමක් කියලා මම බාරගන්නවා. ඒ කිනාට හේතු ගන්නන්න පුළුවන් නම් මේක දිනු කරන්න පිටින් උදව් ඉල්ලන්න එපා. තමන්ගේම ක්‍රමසාවිදි ගැන අදාහ ගන්න කිව්වොත් මොකද එතෙන් එනකොට යා ගොඩාක් අත්දැකීම් සහිත කෙනෙක්, වරද්ද වරද්ද ගිය කෙනෙක්, ඒකමනේ යන්න පටන් අරගත්තොත් එක මිනිස්සෙක් මේ ස්වාමීන් වහන්සේ මක්කා මෑණින්වහන්සේ කෙනෙක් කිව්වා පිරිමි කෙනෙක් කිව්වා ගැහණු කෙනෙක් කිව්වා එක මිනිස්සෙක් එක ඉදිලා කටයුතු කරන අනිත් සේරට මේක ආදර්ශයක් වෙනවා ඔක්කොම දන්නන්න ඕනේ නැහැ ඒ මොකද ඒ ඒ දන්න කලියුත් මේකයි මෙහිමයි කරන්න කියන දැනුම බෝ වෙන ලෙඩක් ඒකයි සත්පුරුෂ සංචේතන කියන වාක්‍යයම අපි කලින් එකෙක් හරියට වැඩ කරනවා නම් අනිත් එකනට කියනවා මෙන්න කරන ක්‍රමය කියලා. එහෙම නැත්නම් අපි හිතනවා මෛත්‍රී බුදුහමරිකාවේ ඉඳ වෙනවා. නැත්නම් අපි ඉන්දියාවට යන්න ඕනේ කියයි. එහෙනම් කවුරු හරි ඇවිල්ලා අපිට අරක කරන්න ඕනේ මේ කරන්න බෑ. මේ පිළිසෙ ඉන්නේ එක්කෙනෙක් හරියට තේරුම් ගන්න වැඩ කරනවා නම් දුවට මතක තියාගන්න යාතුලින් එයාගේ අභ්‍යන්තර සාසනේ වැඩින අතර ඒකේන අනික් අයටත් ආදර්ශ දෙන්න. හැබැයි වටේ ඉන්න අමනියෝ ඉන්නවනේ. ඒගොල්ලන් ඉතින් මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මේ මනුස්සයාගේ දෙන ආදර්ශයකට කියන්නේ නිහඬ බණ කියලා. ඒ නිස්සද්දව තමන්ගේ නැවතිල්ල තමන්ගේ සතියෙන් තමන්ගේ කටයුතු කරන මනුස්සයාගේ පාඩම මේ මම මේ මයික් එක ඉස්සරහා කියන බණ වලටදී බොහෝම හිත් වදිනවා. බොහෝම ලොකු ආදර්ශයක් වෙනවා. ඒ නිසා බණ මෙතනින් මම නතර කරනවා සියලු දිනාටම තමන් මේ කරගෙන යන ගමනේදී ලැබිච්ච යම් හෝ ප්‍රමෝදජනක හොඳ අත්දැකීමක් ලැබිලා තියෙනවනේ ඒක ජීවුන පවන කිරීමෙන් තමන්ගේම සාසනයත් ඒකෙම අපි මේ ගත කරන සාමූහික ප්‍රයත්නයේ සීළු දෙනාටම ආදර්ශයක් පිණිස ඒක කුසලයක් ආදර්ශයක් බවටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සීළු දෙනාටම ධනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා